ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොටව දාන පූජ්‍යපාද කෝරළෑගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා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 අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන ගාථා රත්නයන් දෙකක් අපේ බුදුරජාණන් වහන්සේ විසින් වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ එක්තරා තරුණ පුරුෂයෙක් අරමුණු කරගෙන මලිත්‍යා දුච්චරිතං මච්චේරං දදතං මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරංහිච කතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහක් වාන නිම්මලා හෝත භික්ඛව මේ ගාථා රත්නයන්ගේ සරල තේරුම තමයි මලිත්‍යා දුක්චරිතං ස්ත්‍රියට දුෂ්චරිතය මලයක් හැටියට සඳහන් කළා. ඒක කිලුට. මච්චේරං දදතං මලං. දන් දෙන්න කැමැත්ත දක්වන පුද්ගලයාට මසුරුකම බාධාවක් කෙලුට මලාවේ පාපකා ධම්මා මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේ අකුසල ධර්මයන් මෙලව පරලොව දෙකේම දුකට හේතු වෙන නිසා ඒක සත්‍යයට කිලුට දෙවනි ගාථා රත්නේ සඳහන් කරනවා සතෝ මලා මලතරං අවිජ්ජා පරමං මල මහණෙනි මේ හැම මලයකටම වඩා බොහොම දරුණු මලයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි මේ අවිද්‍යාව කියන මලය. ඒකං මලං පහත්වාන නිම්මලා හෝත බික්කු. යම් කෙනෙක් මේ අවිද්‍යාව කියන මලය නැති කරලා දානවා නම් මරලා දානවා නම් නිම්මලා හෝත බික්කු. කලයුත්තේ අවිද්‍යාව නැමැති මලය නැති කරලා නිර්මල පුද්ගලයෙක් බවට පත් වෙන්න උත්සාහ කළ යුතුයි. ඒක තමයි මේ ගාථාරත්නයන්හි සරල තේරුම. මේ විදිහේ ගාථාරත්නයන් දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොනවාගේ අරමුණක් මුල් කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක තරුණ පුත්‍රයෙක් විවාහ වුණා. මෙයා විවාහයට කලින් නිතර නිතරම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බුද්ධ උපස්ථාන කටයුතු වල නිරත වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම ආදී කටයුතු බොහෝම ශ්‍රද්ධාවෙන් කරගෙන යනවා. නමුත් විවාහයෙන් පස්සේ එක දිගටම දින ගණනාවක්ම මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණේ නැහැ. දවස් ගණනාවකට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහුවා පහුගිය දින ගණනාවක් පුරාම ඔබ දැක්කේ නෑ. ඒකට හේතුව මොකක්ද කියලා. ඔහු සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතයට අනුව මම විවාහයක් කරගත්තා. ස්වාමීනි මගේ බිරිඳ ඊටාම නිර්ලජ්ජා සහිතයි. ඇය විවාහ වෙලා ආපු දවසේ ඉඳලාම පරපුරුෂයන් හොයාගෙන යනවා. ඒක ප්‍රදේශයේම අය දන්නවා. ඒ නිසා මට ප්‍රදේශයේ මිනිසුන්ට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම බොහෝම ලැජ්ජාවට අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ආන් ඒක නිසායි ගෙයින් එළියට බහැලා බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න මම ආවේ නැත්තේ කියලා. මේ පුරුෂයා එහෙම සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔබ ඔය කාන්තාව නිසා මේ විදිහට අසරණ වෙලා තියෙන්නේ මේ සංසාරේ මේ භවයේ විතරක් නෙවෙයි. පෙර භවවල මේ නිසාම මේ විදිහටම අසරණ වෙලා තියෙනවා. පෙරත් සත්පුරුෂයෝ ප්‍රඥාවන්තයෝ ඔබට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. තේරුම් කරලා විස්තර කරලා දුන්නා. එහෙම පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නාම ඔබ කාරණාව තේරුම් ගත්තා. ඔබ කාරණා තේරුම් අරගෙන ඉන්න නිසා ඇයත් නිවැරදිනවා. නමුත් තේරුම් ගත්තේ ඒ ජීවිතේ විතරයි. දැන් ඒ ජීවිතේ ඉවර වෙලා නැවත ආත්ම ගණනාවක් ගත කරන මේක තවත් භවයක්. දැන් ආයෙත් ඇය නිසාම අපස්ථාවයටපත් වෙනවා. එදා ප්‍රඥාවන්තයෝ කියලා දුන්න කාරණාව දැන් මතක නෑ. හේතුව මොකක්ද? භවයෙන් සසර වැහිලා තියෙන නිසා අතීතයේ සිදුවුනේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් පෙර භවයේ ජීවිතේ කොහොම තිබුණද කියන කාරණාව ගැන අවබෝධයක් කියන කාරණාව දක්වලා අපේ භාග්‍යතුන් වහන්සේ අනබිරති කියන ජාතක කතාව මොහොත ගෙන හරගත්තා. එනතර මේ අනබිරත ජාතක කතාවෙත් සඳහන් වෙන්නේ අපි මුලින් කතා කරපු කාරණාව තමයි. එක තරුණ පුරුෂයෙක් විවාහ වෙනවා. ඔහුගේ බිරිඳ දිගින් දිගටම අනාචාරය හැසිරෙනවා. ඒ තරුණ පුරුෂයා එදා දිසාපාමුක් ආචාර්යවරයාගේ අතවැසි. නමුත් දිගින් දිගටම බිරිඳ අනාචාරයට යොමු වෙලා නිසා දිසාපාමුක් ආචාර්යවරයා මුණ ගැහෙන්නවත් මොහු යන්නේ නැහැ. දින කීපයකින් පස්සේ ගියහම කරුණ විමසහම මේ පුරුෂයා සඳහන් කළා වගේම මේ බිරිඳගේ නොමනා හැසිරීම ගැන ආචාර්යවරයාට සඳහන් කළා. ආන් ඒ වෙලාවේ ආචාර්යවරයා සඳහන් කළා ඔබ මේ කාරණාව නිසා කලකිරීමටපත් නොවිය යුතුයි. අපහසුතාවයටපත් නොවිය යුතුයි. දේශසිත ඇති නොකරගත යුතුයි. මෙතනදී ඔබ කල යුත්තේ මනාව ඉවසන එකයි. එහෙම කරුණ දක්වලා මේ පුරුෂයාට සඳහන් කළා ස්ත්‍රිය සියලු දෙනාටම ਸਰව සාධාරණ වස්තුවක්. ඒ කොහොමද ਸਰව සාධාරණයි කියන කාරණාවට උදාහරණ කීපයක් පැහැදිලි කළා. පුරුෂය මිනිස්සු ගඟට නාන්න බහින තොටුපළ හැමෝටම සාධාරණයි. පාර යන්නේ හැමෝටම ඒ තොටුපළෙන් ගඟට බහලා නාන්න පුළුවන්. රජුරවන්ටත් පුළුවන්, සිටුවරුන්ටත් පුළුවන්, මෙති ඇමතිවරුන්ටත් පුළුවන්, ගම්වැසියන්ටත් පුළුවන්, කුලවත් කුලහීන ඕනම කෙනෙකුටත් පුළුවන්, දුගී මගී යාචකයන්ටත් පුළුවන්. එහෙනම් නානතොට හැමෝටම සාධාරණයි. ඊළඟට සඳහන් කළා මහපාර. මේ පාර යන්නේ අහවල් අය විතරයි මේ පාරේ අහවල් අහවල් જાතියයි අහවල් අහවල් කුලයේයි මෙහෙම මෙහෙම අය මේ පාරේ යන්න එපා කියලා කාටවත් පාර තහනම් කරන්න බෑ පාර හැමෝටම සාධාරණයි ඊළඟට පින්නතින සුරාසැල මේ සුරාසැලට අහවල් කුලයේ අය ගන්නෙ නෑ කියලා තහනම් කරන්නත් බෑ මේ සුරාසැලට මේ මේ විදිහේ අය විතරයි ගන්නෙ කියන කාරණාව කියන්නත් බෑ එහෙනම් සුරාසැල හැමෝටම සාධාරණ තැන අනිත් තැන තමයි රැස්වීම ශාලාව. මේ රැස්වීම ශාලාවට රැස් වෙන්නේ අහවල් අය විතරයි කියලා නීතියක් නීතියක් නෑ. ඕනෑම කෙනෙකුට රැස්වීම ශාලාවට එන්න ඒක සාධාරණයි පොඩි. දේශනා කළා අන්න ඒ වාගේ මේ ස්ත්‍රිය ਸਰව සාධාරණයි. හැමෝටම පොදුයි. එහෙම හැමෝටම පොදුයි නම් මේ වාගේ ධර්මතාවය සඳහන් කළා මේ සීලය කියන ධර්මතාවය. යම් තැනැත්තියක් ළඟ තියෙනවනේ. මේ සීලය තුළ හික්මෙන්න ඕනේ කියලා යම් තැනැත්තියක් කල්පනා කරනවා නම් අන්න ඇය අනාචාරී යන්නේ නැහැ. නැත්තම් ඕනෑම කාන්තාවකට අනාචාරය යන්න පුළුවන්. එතකොට මට ස්වාමියෙක් ඉන්නවා මගේ ස්වාමියාගෙන් මම සෑහෙනවා කියලා අනාචාරයේ හැසිරෙන්නේ නැති වුණා නම් යම් කාන්තාවක් ඒ සීලය නිසා සීලයක් තුල හික්මුණ නිසා තමයි අනාචාරය යන්නේ. ආන්ගේ නිසායි ਸਰව සාධාරණයි කියලා සඳහන් වෙනවා. එහෙමනම් වැඩි පිරිසක් මේ ලෝකේ සීලය තුළ ඉක්මලා සාර ධර්මයට නැති වෙලා සමාජ ධර්මයට ගරු කරමින් ආත්ම සමන්ගේ චරිතය ආත්ම ගෞරවය රැකගනිමින් ජීවත් වෙනවා. මේ විදිහට කරුණු පැහැදිලි කරලා දුන්නහම අනාබිරති ජාතකයේ අර තරුණයා තමන්ගේ කාන්තාව පිළිබඳව තිබිච්ච දේශසිත ඇගේ ක්‍රියාව නිසා සමාජයට යනකොට ඇති වුණ ලැජ්ජාසිත දෙකම නැති කරගත්තා. ඇය කල්පනා කළා මොහු වෙනකට වඩා අද බොහොම වෙනස්. වෙනද මගෙත් එක්ක බොහොම අමනාපයි. ඇය දැනගත්තා මගේ මේ හැසිරීම ආචාර්යතුමන් දැනගෙන ආන් එහෙම හිතුනහම ලැජ්ජ හිතෙනවා. ආචාර්යයන් වහන්සේත් කාරණාව දන්නවා කියලා හිතලා ඇය එදාගින් පස්සේ අය අනාචාරී කියන්නේ. එතකොට මෙදා මේ කාන්තාව දැනගත්තා මම ගැන දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා ලැජ්ජ හිතිලා ඇය අනාචාරී යන්නේක නැවතුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එදා ඒ පුරුෂයා මෙදා ඔබමයි. එදා ඒ පුරුෂයාගේ කාන්තාව මෙදා ඔබේ බිරිඳමයි. නමුත් මේ කාන්තාව පිළිබඳවම ඔබට එදා තිබුණ දේශසිත දිසාපාමුක් ආචාර්යවරය අවවාද කරාම ඔබ නැති කරගත්තා. ඔබ ඔබේ ජීවිතයේ සුගතියට ගෙනියන්න අවශ්‍ය මඟ පිළියෙල කරගත්තා. නමුත් දැන් ආත්ම ගණනාවක් ගියාට පස්සේ නැවතත් ඇය උගේ වෙලා. දැන් ආයෙත් ඇය වැරදි හැසිරීමට යොමු වෙලා ඉන්නවා. ඔබ ආයෙත් කනගාටුවටපත් වෙලා ඉන්නවා. එදා කනගාටුව නැති කරගත්ත ඔබට ඇයි මෙදත් ඒ කනගාටුව ඒ විදිහට නැති කරගන්න බැරි වුනේ? එදා පිළිපැද්ද අවවාදයේ මෙදා මතක මතක නැහැ. ඒකයි සඳහන් කළේ මේ සංසාරේ භවයෙන් භවයෙන් භවයට වැහිලා තියෙන. ඒ කාරණාව දිගින් දිගට මතකනේ. එදා ආචාර්යවරයා මං ගැන දන්නවා කියලා හික්මුණ කාන්තාව ඊට පස්සේ හික්මුනේ නෑ. එහෙනම් එදා හික්මීම ගැන මෙදා මතක මතක නෑ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එහෙනම් එදා අවවාද අනුශාසනා කරපු දිසාපාමුක් ආචාර්යවරයා මෙදා අපේ බුදුරජාණන් වහන්සේම එහෙනම් එදත් මොහුට මම අවවාද කළා අදත් මොහුට මම අවවාද කරනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා. මේ කරුණ සඳහන් කරාම ඔහු නැවත වතාවක් හිතේ තිබිච්ච දුක කනගාටුව තුනී කරගෙන පෙර වගේම බුද්ධ උපස්ථාන කරමින් කටයුතු කළා. එහෙමනම් පින්නදෙනි එදා ඒ අය විතරක් නෙමෙයි මෙදා ස්ත්‍රී පුරුෂ අපි හැමෝම ජීවිතේට එපා කියලා කියපු නොකල යුතුයි වැරදි කියලා සඳහන් කරපු යම් වැරදි ක්‍රියාවක් නොකර ජීවත් වෙනවා නම් ඒ කුමන කාරණාවක් නිසාද අපි වැරදි නොකරන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයට නතු වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලයක පිහිටපු නිසා. ධර්මයට ගරු කරමින් සංවර වෙච්ච නිසා අපි හැමෝම යම් යම් ප්‍රමාණවලින් වැරදි වලින් මිදෙන්න ඕන. නමුත් අපි සම්පූර්ණයෙන් වැරදි වලින් මිදිලාද? අපි සම්පූර්ණයෙන්ම වැරදි වලින් මිදිලා නැහැ. යම් ප්‍රමාණයකට වැරදි වලින් මිදිලා. හැබැයි යම් ප්‍රමාණයකට වැරදි වලින් මිදුණ ඔබ අපි දන්නවා අපිට වඩා වැරදි කරන අය මේ ලෝකේ තව ඉන්නවා කියලා. එහෙනම් ධර්මයේ තුලින් අපිතරම් හික්මිච්ච නැති අය මේ ලෝකේ තව ඉන්නවා. හැබැයි පිනදෙනේ අපි යම් ප්‍රමාණයකට හික්මිලා ඉන්නවා අපිට වඩා හික්මුණ ඊටාම හොඳ ගුණවත් අය ලෝකේ ඉන්න බවත් අපි දන්නවා. ඒ අය අපිට වඩා සිල් රකින්නවා. ඒ අය අපිට වඩා ගුණ පුරනවා. ඒ අය අපිට වඩා හරි උසස් අය බවට පත් වෙලා ඉන්නවා. මලිත්‍යා දුක්චරිතං යම් කාන්තාවක් දුක්චරිතේ හැසිරෙනවා නම් ඒක ඇයට කිලුට. ඒ කිලුට නිසා ඇයට මේ ජීවිතයේදීම බොහෝ අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. gederin චෝදනාවට ලක් වෙනවා. ඥාතීන්ගෙන් චෝදනාවල් වලට ලක් වෙනවා. සමාජයේ ඇනුම් පදවලට මූණ පාන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට දුවදරුවන්ගේ පවා මූණ බලන්න බැරුව යනවා. මව්පියෝ පවුලේ නොයේ වචන කියලා ඇට දොස් කියනවා. සමහර වෙලාවට ස්වාමියා gederin පන්නලා දානවා. එහෙම වුණාම අසරණ වෙලා අතරමං වෙලා ජීවිතේ බොහෝසේ දුක් විඳිනවා. සමහර අයට ගහනවා, සමහර අයට බනිනවා, සමහර අය කෑලි වලට කපනවා, සමහර අයට පිහියෙන් අනිනවා. මේ ආදී නොයේක් වද බන්ධන වලට ලක් කෙරෙන අවස්ථාවක් ජීවත් වෙන සමාජය පිළිබඳව අවදියෙන් ඉන්නකොට අපිට අහන්න, දකින්න, දැනගන්න දැනගන්න ලැබෙනවා. ඒ මෙලොව මූණ පාන්න ලැබෙන බොහෝ දුක්ඛන්තරාවයි. මෙලොව ඒ තරම් දුක් වලට මූණ දුන්න කියලා මරණයෙන් පස්සේ ගැලවීමක් තියනවාද? නිරයවල් වල ඉපදිලා අති භයානක දුක්ඛන්තරාවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා ස්ත්‍රීත දුෂ්චරිතය මෙලොවටත් පරලොවටත් දෙකටම හිලුට. සීලය මත හික්මුණ සීලයට ධර්මයට ගරු කරන කෙනෙක් ඒ දුෂ්චරිත වැරදි ක්‍රියාවල් වල යෙදෙන්නේ නැතුව මෙලවත් ප්‍රශංසා ලැබලා පරලොව සුගතිගාමී වෙනවා. දෙවැනි කාරණාවේ සඳහන් කළේ මච්චේරං දදතං මලං දන් දෙන පුද්ගලයාට මසුරුකම මලය. කෙනෙක් හරි කැමති දන් දෙන්න. දන් දෙන්න කැමති වුණාට මසුරුකම තියෙනවා. මේ දේවල් දෙනවා. මේ මේ විදිහට දෙනවා. එහෙම අරමුණු කළාට මසුරුකම තියෙන නිසා ආයෙත් හිතෙනවා දුන්නට කමක් නැහැ. කොච්චර දෙන්න ඕනේ නැහැ. දුන්නට කමක් නැහැ. හොඳම දේවල් දෙන්න ඕනේ නැහැ. දුන්නට කමක් නැහැ. මේ මේ දේවල් දෙන්න එපා. දුන්නට කමක් නැහැ. ටිකක් දෙන්න. මේ වාගේ දෙන්න හිතෙනකොට හැම වෙලාවෙම මසුරුකම ඉස්සරහට ඇවිල්ලා හරහට හිටිනවා. Taman දෙන්න කැමති. ඒ වුණාට මසුරු මල නිසා ආපහු පස්සට අදිනවා. දෙන්න කැමති පුද්ගලයාට ආන් එහෙම මසුරුකම ඉස්සරහට එනකොට ඒක ලොකු බාධාවක්. ආන් ඒ බාධාව නිසා ඔහුට හරියට දීමනාව සම්පූර්ණ කරගන්න බැරුව යනවා. මේ මසුරුකම නිසා දීමනාව හරියටම සම්පූර්ණ නෑ කියලා කියහම සමහර අය කොච්චර දුන්නත් කැමැත්තෙන් දීලා නැහැ. අන් අයට දකින්න පෙනෙන්න සමහරලාට දුන්න මිසක් සමාජය තුල ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න දුන්න මිසක් කැමැත්තෙන් දීලා කැමැත්තෙන් දීලා නැහැ. අපේ ජාතක කතාවකත් මේ පිළිබඳව කරුණු සඳහන් කරනවා. තමන්ගේ දරුවා සර්පෙක් දෂ්ට කරලා විස මුරුජා වෙලා ඉන්න වෙලාවේ සත්‍යක්‍රියාවක් කළා. ඒ ළඟ හිටපු ඍෂිවරයයි අම්මයි තාත්තයි. ඍෂිවරයා ඇත්තම කියලා සත්‍ය ක්‍රියාවක් කළා. ඒක හරියටම ඇත්ත කියපු නිසා දරුව කතා කරන්න පටන් ගත්තා. අම්මේ කියලා ඇස් පියාගත්තා. තාත්තත් සත්‍ය ක්‍රියාවක් කළා. තාත්තා කියන පුතේ මම මගේ ගෙදර හැමදාම දන්නේ. බොහෝ දෙනා මගින් දානීය බලාපොරොත්තු වෙනවා දුගීම ගියා කිතු. එන කවුරුවත් හිස්සකින් යවන්නේ යවන්නේ නැහැ මොනවා හරි දීලා තමයි යවන්නේ. නමුත් මේ වෙලාවේ සත්‍යක්‍රියාවේදී කියන පුතේ ආපු තරම් හැම කෙනෙකුටම දීලා තමයි යවුවේ. නමුත් ඒ කිසි කෙනෙකුට මම යමක් දුන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා. ඒක මගේ ඇත්ත. එහෙනම් දෙන්න කැමති අය බොහෝ වෙලාවට අපි දකිනවා. නමුත් දෙන්නේ සමාජය තුළ ප්‍රතිරූපයක් හදාගන්න ඕන නිසා. කෙලෙස් නැති කරගන්න ඕන නිසා සසර දිනන්න ඕන නිසා දෙනවන්නේ. එහෙනම් මසුරු මල බොහොම දැඩිව ඇවිල්ලා තියෙනවා. හැබැයි මසුරුකම ඉස්සරහට ආපු කෙනාට කවදාවත් දිනන්න බෑ. ආන් ඒ නිසා දෙන්න ලෑස්ති වෙන කෙනාට මසුරුකම ලොකු බාධාවක්. මච්චේරං දද සංවල. ඊළඟට සඳහන් කළා මලාවේ පාපකා ධම්මා. මේ අකුසල ධර්මයන් පුජ්‍යලයා මෙලවදී වද බන්ධනයන්ට ගොදුරු කරනවා. ලැජ්ජාවට අපහසුතාවයට පත් කරනවා. පුද්ගලයාගේ ආත්ම ගෞරවය විනාශ කරලා දානවා. පරලෝකී බොහෝසේ දුක් විඳින පුද්ගලයෙක් බවට පත් කරනවා මේ අක්ෂර ධර්මය. අස්මින් ලෝකේ පරම්හිච. මේ මෙලව පරලොව දෙකේම බොහොම දුකට පත් කරන මලෙ. දෙවනි ගාථාවේ සඳහන් කළා තතු මලා මල කරන් අවිජ්ජා පරමී මල. මේ සඳහන් කරපු මලයන් අතර ප්‍රබලම මලයක් තියෙනවා. දරුණු මලයක් තියෙනවා. ඒ වෙන දෙයක් නෙමෙයි. මේ සියල්ලටම වඩා මහ කිලුටක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව පරමං මල. අවිද්‍යාව පරම මලය. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? යම් දෙයක ඇත්ත ඇති හැටියට වැටහින්නේ නැති. තව විදිහකට සඳහන් කළොත් චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා වූ අවබෝධයක් නැතිකම යම් කෙනෙක් ආර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත්තොත් මේ කාය දුස්චරිත ආදී පිළිබඳව වචී දුස්චරිත ආදී පිළිබඳව මනෝ දුස්චරිත ආදී පිළිබඳව මන අවබෝධයක් ලබා ගත්තොත් මේ පුද්ගලයා මොනතරම් සිල්වත් ගුණවත් පුද්ගලයෙක් බවට පත් වෙනවද? සමාජයේ පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවද? සසර අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවද? ආන් ඒ නිසා හැම කෙනෙක්ම හැම මොහොතකම උත්සාහ කළ යුත්තේ අවිද්‍යාව දුරු කරන විද්‍යාව පහළ කරගන්න. ඒ නිසා තවත් කරුණු කාරණා කීපයක් මෙතෙන්ට එකතු කරනවා නම් කොහොමද මේ අවිද්‍යා ආදී ධර්මතාවයන් නැති කරගතිය යුත්තේ? ඒ පිළිබඳව කරුණු දක්වනකොට නාදිවාසී පජහත් විනෝදී ව්‍යන්ති කරෝති අනභවං ගන්නු අවිද්‍යාවාදී මේ ක්ලේශ ධර්මයන් අපි විසින් නැති කළ යුතු ආකාරය පිළිබඳවයි මේ දක්වන්නේ. ඒ නිසා මුලින්ම සඳහන් කළා නාදිවාසීති. ඉවසන්න එපා මොනවද ඉවසන්න එපා කියන්නේ නොයේ කෙලෙස් මුල් මේ හිතේ හැම වෙලාවෙම උපදිනවා. ඒ උපදින ක්ලේශයන්ට හිත ඇතුලේ ඉන්න ඉඩ දුන්නොත් ඒක මොහොතක් මොහොතක් පාසා වර්ධනය වෙන්න පටන් ගන්නවා. යම් තැනක විස බීජයක් හටගත්තොත් ඒක වහාම සුද්ධ නොකළොත් පිරිසිදු නොකළොත් ඒ විස බීජය හැම තැනම පැතිරෙනවා. මුලින්ම පටන් ගත්ත තැනින්ම ඒක ඉවත් කරලා දැම්මොත් ඒකේ පැතිරීම එතනින්ම ඇති වෙනවා. ආන් ඒ වාගේ තමයි සත්‍යාගයේ චිත්තසංතානය තුළ යම් ක්ලේශ ධර්මයක් හටගන්නවා. ඒ ක්ලේශ ධර්මය ක්ලේශයක් අකුසලයක් බව හඳුනාගත්ත ගමන්ම වහාම ඉවත් කරන්න කියලා කියන්නේ. එහෙම නොකළොත් ක්ලේශයේ විසින් ඔහු යට කරගන්නවා. මේ වාගේ කරුණු එකින් එකට එදිනෙදා ජීවිතේ කල්පනා කරලා බැලුවොත් ඉතාම හොඳට ಗುಣගරුකව ජීවත් වෙච්ච අය බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට ප්‍රශංසාවට පත් වෙච්ච අය මිනිසුන්ගේ දෙවියන්ගේ වන්දනා මානීයට පාත්‍ර වෙච්ච අය පස්සේ කාලේ ඉතාම ජඩ ඉතාම නරක මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන හැමෝගෙම දෝෂ දර්ශනයට ලක් වෙන්නේ හැමෝගෙම බැනුම් අහන ඉතා පහත් පන්තියේ පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙම අය පිළිබඳව අතීතයේ අපි කරුණු අහලා තියෙනවා වර්තමානයේ දැකි. ඇයි ඒ ප්‍රත්‍යයටපත් වෙලා තියෙන්නේ? අර ඇති උනේ ක්ලේශ ධර්මයන් තමන්ගේ හිත ඇතුලේ ජීවත් වෙන්න ඉඩ දුන්න නිසා. ඉඩ දුන්නොත් ඒ ක්ලේශය අපි යට කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සංවර වෙන්න හික්මෙන්න මූලික වූ සිල්පද පහ. ඒ තමයි අපි පංචසිල් කියලා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම. අපි හැමෝම මේ අකුසල ධර්මයෙන් වැළකීලා ඉන්නේ භාගිතුන් වහන්සේ එපා කියලා තියෙන නිසා. නමුත් කෙනෙකුට හිතෙනවා අද දඩේමේ යන්න ඕනේ කියලා. දැන් දඩේමේ යෑමේ සිට මාළු බාන්න යෑමේ සිට දැඩිව නැකිනවා. ඒක එතනම එතනම යට කරගත්තේ නැත්නම් පහ කරගත්තේ නැත්නම් අනිත් අය මාළු අල්ලපු හැටි, අනිත් අය දඩයම් කරපු හැටි මේ දේවල් එකින් එකට තමන්ගේ හිතට නැගෙනවා. ඒ අය ඒ මස් විකුණලා මිල මුදල් හම්බ කරපු හැටි, විවිධ සත්ව ගොවිපළවල් යොදාගෙන ධනෙ හම්බ කරපු හැටි, කොහොම හිටපු අයද අද මෙහෙම ඉන්නේ? මෙහෙම මෙහෙම නොයේ කරුණු කාරණා හිතට නැగిලා නැగిලා තමනුත් එක්ක සත්ව ගොවිපළක හිමිකරුවෙක් වෙන්න කල්පනා කරනවා. නැත්තම් දඩයක් කරුවෙක් බවට පත් වෙන්න කල්පනා කරනවා. නැත්තම් මාළු බාණියෙක් බවට පත් වෙන්න කල්පනා කරනවා. නමුත් ඒ සිතුවිල්ල හිතට ආපු ගමන් මේක වැරදි ධනෝපායන ක්‍රමයක්. මේක පළවෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීමක් කියලා ඔහු හික්මුණා නම් ඒ පාප කර්මයට ගොදුරු වෙන්නේ ගොදුරු වෙන්නේ නැහැ. පින්නතුනි දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව හතරවෙනි පස්වෙනි කාරණා පිළිබඳව කල්පනා කරලා බැලුවා. ඒ එන අකුසල චෛතසිකය වහාම යටපත් කළා නම් අපි ඒකට ගොදුරු වුණ පුද්ගලයෝ බවට පත් වෙන්නේ. නමුත් ඉන්න ඉඩ දුන්න නිසා තමයි අපි සංසාරෙත් මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. ආන් ඒකයි කියවේ. අකුසල ධර්මය ඉවසන්න එපා. හිතට ආකුහම් පළපදියම් වෙන්න ඉඩ දෙන්න එපා කියලා. නාදිවාසී අජහත් ඉවසන් දෙපා ආපු අකුසලයක් වහාම ඉවත් කරලා ඊළඟට විනෝදේති දුරු කරලා දාන්න ඉවත් කරලා විතරක් ඉන්න එපා දුරු කරන්න ඈත් කරන්න ඈතටම දාන්න යම් කෙනෙක් ධ්‍යාන වඩන්න කල්පනා කරනවා නම් එන්නතුනි මේ නීවරණ ධර්මයන් යටපත් කරන්න නීවරණ යටපත් කරපු කෙනෙක් තමයි ධානලාභී බවටපත් වෙන්නේ. කොහොමද නීවරණ යටපත් කළේ? සමතාදී භවනාවයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සරලා අහසින් ගියපුවයි හිටියා. එහෙමනම් නීවරණ යටපත් කරලා. නීවරණ දුරු කරලා නැත්තටම නැති කරලාද? නෑ නීවරණ යටපත් කරලා තියෙනවා. ලෞකික ධානයන් ඕනෑම මොහොතක බිඳිනවා. මොකද යටපත් කරලා තියෙන නීවරණයන් ඕනෑම වෙලාවක උදේනවා. හරියට නිකන් වතුර යට ඔබාගෙන ඉන්න රබර් බෝලයක් වගේ. අපේ ශක්තිය තියෙන තුරු උඩේන්නේ නැහැ. අතහැරුණ ගමන් උදේනවා. එහෙනම් ධ්‍යානලාභී නීවරණ වලට කරලා තින්නේ ඒක. එනතුනේ අපේ ලංකාවේ එක කාරණාවක් සඳහන් කරනවා. මහරහතන් වහන්සේ නම තමන්ගේ සාමණේර ස්වාමින් වහන්සේත් එක්ක උපස්ථායක ස්වාමීන් වහන්සේ එක්ක මහසෑය වඳින්න යනවා. රහතන් වහන්සේ වන්දනා කරන දිහා බලාගෙන ඉඳලා සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි මල් ලැබුණොත් පූජා කරනවාද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා පූජා කරනවා සම්මනේ. මේ ලෝකේ මේ තරම් ਸਰවඥ ධාතුන් වහන්සේලා එක තැනක වැඩ ඉන්න තැන වෙන නැහැ. එවන් තැනකට මල් ලැබුණොත් පූජා නොකරන්නේ කවුද කියලා ඇහුවා. සාමණේරයන් වහන්සේ මදක් ඉවසන්ද ස්වාමීනි කියලා අහසට පැන නැන්නා. උන්වහන්සේ ධ්‍යානලාභී. මහරහතන් වහන්සේ මහසෑය ප්‍රදක්ෂිනා කරනවා. සෑය ප්‍රදක්ෂිනා කරන මහරහතන් වහන්සේ දකුණු පැත්තේ ඉඳලා උතුරු පැත්තට ප්‍රදක්ෂිනා කරන්න කලින් හිමාලයට වැඩලා හිමාලෙන් මල් කඩාගෙන සමන් වහන්සේගේ පෙරහන් කඩේට මල් පුරවගෙන අරගෙන ඇවිල්ලා රහතන් වහන්සේගේ අතට දුන්නා. හිතන්න මොන තරම් උන්වහන්සේගේ ධානයේ ප්‍රබලද කියලා. රහතන් වහන්සේ මහසෑයේ උඩම පේසාවලල්ලට ගිහිල්ලා මල් පූජා කළා. හැබැයි මල් ගෙනල්ලා දෙනකොට කීවා සාමණේර ටිකයිනි කියලා. පෙරහන් කඩේට මල් ගොඩක් දාන්න බෑනේ. සාමණේර ටිකයි. ස්වාමීනි බුදු ගුණ මෙනෙහි කර කර පූජා කරන්න කිව්වා. tikai කියලා කියපු මල් උඩ පේසාවලල්ල වැහෙන කම්ම තැම්පත් කෙරුවා. දෙවැනි පේසාවලල්ලක් වැහුවා, තුන්වැනි පේසාවලල්ලක් වැහුවා. උන්වහන්සේ සෛත්‍යයෙන් මළුවට බැස්සා. දැන් පේසාවල් ඔක්කොම මල් වලින් පිරিলা. මුළු සලපතල මළුවම මල් වලින් වැහුවා. දැන් මළුවේ ආයෙ සක්මන් කරන්න ප්‍රදක්ෂිනා කරන්න බෑ. මුළු මළුවම මල් වලින් වෙහිලා. සාමණේර මල් ඉවර වෙන්නේ නැහැ නේ කියලා සඳහන් කළා. ස්වාමීනි පෙරහන අනිත් පැත්ත හරවන්න කිව්වා. පෙරහන අනිත් පැත්තට හරවනකොට අතට මල් ටිකක් වැටුණද ඒ මල් ටිකෙන් පස්සේ ආයෙ පෙරහනේ මල් නැහැ. මහරහතන් වහන්සේ වැලි මළුවට බැහැලා අත්පෞර වටේට චෛත්‍ය ප්‍රදක්ෂිනා කළා. මේ සාමණේරයන්ගේ 이르දී තරම ගැන සතුටු වෙවි උන්වහන්සේ කල්පනා කළා මේ මහ 이르දිවන්තයාට ධානලාභියාට මේක රැක ගන්න පුළුවන් කියලා. උන්වහන්සේ දැක්ක බෑ කියලා. ආන්ගේ නිසා සඳහන් කළා සාමණේර අනාගතයේ දවසක ඔබට ඇස් අන්ධ කාන්තාවක් හදලා දෙන කැඳ බීලා ජීවත් වෙන්න වෙනවා කියලා. යමක් තේරුම් ගනීද බලන්නයි එහෙම කිව්වේ. නමුත් සාමණේරයන් වහන්සේ ගැන එච්චර හිතුවේ නෑ. එක දවසකුත් උන්වහන්සේ අහසින්ම යනවා. යනකොට කැලෑවේ වැවක තරුණියක් මල් කඩනවා. ඒ ලස්සන ගීතයක් කියනවා. ඒ ගීතය ඇහිලා තමයි වැවදි හැදෙන්නේ. මල් කඩන කාන්තාව දැක්කා. රාගසිතක් පහළ වුණා. දැන් මෙතෙක් කල මේ රාගය කොහෙද තිබුණේ? ඒක යටපත් වෙලා තිබුණේ. ඒ රාගසිත ඇති වෙනවත් එක්කම ධානයෙන් පිරිහුණා. නමුත් දීර්ඝ කාලයක් සිල් රැකපු නිසා ගලක් බිමට වැටෙනවා වගේ එකපාරම වැටුන්නේ. හෙමින් හෙමින් හෙමින් හෙමින් පුළුන් රොඩක් පාවෙනවා වගේ පාවෙලා පාවිලා ඇවිල්ලා වැව කෙලවරේ වැටුණා. ඈත් එක්ක විවාහ වුණා. ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා මේ නූල් කටිනවා. එක දවසක් ඔහු නූල් කටින තැනට කැම ගේන්න වෙලා ගියා කියලා කාන්තාවට දොස් කිව්වා. ඈත් දොස් කිව්වා. මොහොත කේන්ති ගියා නූල් ඔතන ලීයෙන් අර කාන්තාවට දාලා ගෙවුවා. ඒ ලීය ගිහිල්ලා ඇගේ ඇහි වැදිලා ඇහැ අඳුනා. ඒ වෙලාවේ මතක් වුණා රහතන් වහන්සේ කියපු කතාව. එහෙනම් ධානලාභියා මේ නීවරණ යටපත් කරගන්නේ. නැත්තටම නැති කරලාද? නැත්තටම නැති කරලා නෑ. දුරු කරලා ඉන්නේ. නමුත් සඳහන් කළා ව්‍යන්ති කරෝති අනභවං ගමී. සසරින් එතර වුණු උත්තමයන් වහන්සේ මේ ක්ලේශ ධර්මියෝ මාර්ග සිතින් විනාශ කරලා දාලා කියන්නේ. මාර්ග සිතින් විනාශම කරලා තියෙන දුරු කරපු එක ආපහු එන්න පුළුවන්. දුරු කළා මිසක් නැති කළා නෙමෙයි. අයිසා සඳහන් කළා ව්‍යන්ති කරෝති විනාශ කරලා දාන්නේ. අනභවං ගනි. කොයි වගේද? අපි කියමු යම් පුද්ගලෙ සර්පයන්ට හරීම බයයි කියලා. සර්පයාට හුඟාවක් බය පුද්ගලයා සර්පයා දැක්කම මොකද කරන්නේ? මරලා දානවා. නැත්තටම නැති කරලා දානවා. ඒ බයයිනේ. ආපහු ආපහු වෙයි කියලා මොනවා හරි ගෙනල්ලා ගහලා මරලම දානවා. අනභවංගමී. මොකද ඈතට ඈතට ගෙනිහින් දැම්ම තායිත්. එහෙනම් මේ කෙලෙස් කොච්චර දුරු කරලා යටපත් කෙරුවත් කොතන හරි මතියෙනවා. මරලම දාන්නේ කියනවා. එහෙනම් මාර්ග සිතින් මේ කෙලෙස් නැත්තටම නැති කරපු උත්තමයන් වහන්සේලාට කියවා රහතන් වහන්සේ කියලා. සියලුම කෙලෙස් නැති කරලා නමුත් කෙලෙස් යටපත් කරලා ධ්‍යාන ලබාපු අය ආය ආයි පිළිසෙනවා. රහතන් වහන්සේට ආය උපත උපතක් නෑ. කෙලෙස් යටපත් කරලා නීවරණ යටපත් කරලා මේ ජීවිතයේ අහසින් ගියපු අය මරණින් පස්සේ ආය කොහේයි උපදිනවා. බොහෝ වෙලාවට ධ්‍යානලාභීන් බඹලෝ උපදිනවා. බඹලෝ ඉපදුණා නැවත කාලික ආපහු මනුලොවට සතර අපායට ගමන් කරනවා. ආන් ඒ නිසා සඳහන් කළා මේ අවිද්‍යාව ආදී මලයන් නැත්තටම නැති කරන්න ඕනේ කියලා. ඒ මලය නැති කරලා නිර්මල පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසනේ අපි සමහර වෙලාවට මේ වැලි වගේ දේවල් දුකම වැලි කිය. සමහර වැලි තාම පිරිසිදුයි. ඒ වැලි අතට අරගෙන අපි බලනවා හොඳ වැලිද? තාම පිරිසිදුයි. අපි වැලි ගැන වර්ණනක් කරනවා. නමුත් මේ තරම් හොඳ වැලි බැරි වෙලාවක කටට ගියොත් මොකද කරන්නේ? අපි කටට දාගන්නේ නැහැ. නමුත් සෑහෙන වෙලාවක් වැලි ගැන වර්ණනා කළා වුණාට කටට ගියොත් එක මොහොතක් කටේ තියාගන්නවද? එක මොහොතක්වත් වැලි කටේ තියාගන්න කැමති නැහැ. මැස්සෙක් වාගේ සත්තු අපේ කට ඇතුළට ගියොත් අපි කැමතිද? එහෙම වුණොත් කට හොදලාම දානවා. වැලි කටට ගියත් එහෙමයි. එහෙනම් එක මොහොතක්වත් තියාගන්නේ දුරින්ම දුරු කරලා දානවා. කටින් අයින්ම කරලා කට හොදලාම දානවා. ආන් ඒ වගේ තමයි මේ අවිද්‍යාව ආදී මේ ධර්මතාවයන් ළඟට කොහොමත්ම එන්න දෙන්න එපා. කටේ වැලි තියාගන්නේ වගේ අයින්ම කරලා දුරුම කරලා ඉවත්ම කරලා පිරිසිදු කරලම දාන්න. ආන් එදාට ඒ සත්‍යය මේ සංසාරේ දුකට භාජනය වෙන්නේ නැති කෙනෙක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් අර පුරුෂයාටත් ඒ කාරණාව පැහැදිලි කළා. ඔබත් ඥානවන්තයෝ සංසාරේ හම්බ වෙලා මේ කරුණම දැනගෙනගෙන තිබුණත් භවයෙන් වෙහිලා නිසා අවිද්‍යාවෙන් වෙහිලා නිසා නැවත නැවත සංසාරේ ගමන් කළා. නැවත නැවත සසර ගමන් කරනකොට මේ වාගේ වේදනාකාරී අධ්‍යක්ෂින් වලට මූණ දෙන වාරානන්ත යක්මාන. නැවත කවදාවත් කොවන් ගින්නකට මූණ නොදෙන්න නම් අවිද්‍යාව නැති කරලා සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ කාරණාව එදා ඔහු මනාව තේරුම් අරගත්තා. එහෙනම් පිළිතුරේ අපි මේ කරුණ අපේ ජීවිතවලටත් එකතු කරගන්න ඕනේ. අද අපේ ජීවිතවල යම් දුකක් තියෙනවා නම් යම් කරදරයක් තියෙනවා නම් ඒක මව්පියෝ නිසා විඳින්න උන දුකක් වෙන්න පුළුවන්. දරුවෝ නිසා මුණ දෙන්න උන දුකක් වෙන්න පුළුවන්. ස්වාමියා නිසා විඳින දුකක් වෙන්න පුළුවන්. බිරිඳ නිසා මුණ දෙන්න දුකක් වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ අර පුරුෂයාට සඳහන් කළේ කේන්ති ගන්න එපා, කලබල වෙන්න එපා. මේ කාරණාව නුවණින් මෙනෙහි කරලා මනවින් ඉවසලා කටයුතු කරන්න. එහෙනම් අපිටත් මේ හැම වෙලාවකම තියෙන උපදේශය මොකද්ද? යම් වරදරයක්, කරදරයක්, හිංසනයක් ඇති වෙලාද ඒ හැමතැනම මනාව ඉවසිලිවන්තව කටයුතු කරන්න හික්මීමෙන් සංයමයෙන් කටයුතු කරන්න යමෙකුගේ ක්‍රියාව නිසා මට කේන්ති ඇති වෙනවද, ද්වේෂ උපදිනවද? ඒ නිසා මම කේන්තියෙන් ද්වේෂයෙන් කෑ ගහනවා. එතකොට පාඩු කාටද? මටමයි පාඩු. අර පුද්ගලයා තරහ වෙනවා. ආපු කෙනා අමනාප වෙනවා. එතකොට මට ඔහුත් නෑ මගේ සංසාරෙත් අඳුර වෙලා. ඒක ඔහුගේ තියෙන දුර්වලතාවය. එහෙම නැත්නම් මේ වරද ඇගේ තියෙන දුර්වලතාවය. ඒක සංසාරේ තියෙන අසරණ බව. දිගින් දිගට ඒ වරදේ නිරත වෙනවා නම් හැබෑවටම සසර අසරණයි. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න වෙලාවේ එවන් සංසාර අහිංසිතය වෙනුවෙන් මමත් සංසාරේ අසරණ වෙනවන මමත් සසර දික් කරගන්නවන ඒ ප්‍රඥාවන්තයෙක් නම් ප්‍රඥාවන්තයෙක් කියන්නේ ඔහු දුෂ්ප්‍රඥයෙක්මයි ඒ නිසා ඉවසන්න කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන තවත් කරුණු සඳහන් කළා ඒ द्वේෂයේ හිතට එනවා කියලා කියන්නේ ඒ द्वේෂයට හිත ඇතුලේ ඉඳ දුන්නොත් द्वේෂයේ ක්‍රියාත්මක වෙන හැටි හරි වෙනස් මුලින්ම හිතට එනවා. නමුත් අපෙන් වෙන ක්‍රියාවක් නෑ හිත ඇතුලේ ද්වේෂය තියෙනවා. තව ටිකක් වෙලා යනකොට මූණ වෙනස් වෙනවා. ඇස් දෙක රත් වෙනවා. රවල බලනවා. තව ටිකක් වෙලා යනකොට ඒක දරුණු සැඩ වචන බවට පරිවර්තනය වෙලා පිට වෙනවා. ඊට පස්සේ ඉවරයක් නෑ වචන දෙක තුනක් කියලා අයින් වෙනවා. අයින් වුණාට ආයෙත් හිත ඇතුලෙන් බල කරනවා තවත් වචන දෙක තුනක් කියන්න කියලා. ආයෙත් ගිහිල්ලා බැනලා එනවා. තව ටිකකින් ආයෙත් මතක් වෙනවා. ඊට පස්සේ ආයෙත් බනිනවා. මේක තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අහුවෙච්ච එකෙන් ගහනවා. ඒක පිහියද, ඒක මන්නේද, ඒක පොල්ලද, එහෙම කතා ඊට පස්සේ තමයි ආපහු චේන්ජි නිමිල පසුතැවෙන්න ගන්නේ. අනේ මම මේ වැඩේ නොකළනම් කොච්චර හොඳද? ඒ වෙලාවේ මේ ද්වේෂ සිතට මගේ හිතේ ඉඳ දුන්නේ නැත්නම් කොච්චර හොඳද? නමුත් දැන් ගියේ දේවල් සියල්ලම වෙලා වෙලා ඉවරයි. ආන් ඒකයි සඳහන් කළේ ඉවසන්න එපා. හිතට එනකොටම අයින් කරලා දාන්න ඒ ක්ලේශය ඉවසන්න ඉවසන්න එපා කියලා දේශනා කරනවා. මේ උදාහරණ ජීවිතයට එකතු කරගත්තාම මෙතන අපිට එළඹෙන හැම මොහොතක්ම මේ ඔස්සේ කල්පනා කරලා බලහම කොයි තරම් නිවැරදි කරගන්න පුළුවන්ද? මට හම්බෙච්ච ශ්‍රේෂ්ඨ ජීවිතය තවත් සසර අසරණී කෙනෙක් විනාශ කරගන්නවට වඩා තමන්ගේ ජීවිතයට සාධාරණයක් කරගන්න තමන්ට මොනතරම් වගකීමක් තියෙන්න ඕනද ආන් මේ කරුණ ගැන කල්පනා කරලා ජීවිතයේ තියෙන ලොකුම කිලුට තමයි ඒක හරියට තේරුම් නොගන්න එක. ඒ නිසා දුරු කළ යුතු ලොකුම කිලුට අවිද්‍යාවයි. ආන්ගේ අවිද්‍යාව නැමැති මලේ දුරු කරගත්තා නම් ඒ පුජ්‍යලයා බොහොම ශෝභමාන පුජ්‍යලෙයි. නිර්මල වූ ඔහු දීප්තිමත් පුජ්‍යලෙයි. එතෙන්ට කටයුතු කරන්න අපි සියලු දෙනාටම සිත් පහළ වේවා. ඒ ගැන නැවත නැවත හිතන්නේ අපි හැමෝටම නුවණස පහළ වේවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ළඟ කීකරු වෙන්නේ අපි හැමෝටම ශ්‍රද්ධාව ඇති වේවා. ඒ කටයුතු ඒ විදිහට සම්පූර්ණ කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව අපිට තව තවත් ලැබේවා. ඒ ආශිර්වාදයෙන් ශක්තියෙන් මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගන්න. අවසන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්නත් මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයේ මේ ලබාගත් අවවාද අනුශාසනා මත කටයුතු කිරීමෙන් තව තව රැස් වෙන කුසල ධර්මයන්ගේ හේතු වෙන අපිට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින ආකාශත්හා ච බුම්මත්හා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ එනිදී ඔබ අප සිරුදනා කෙරෙන සිටින් යුතුම් සදහම දේශනාව සිදු කළ පූජපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය සුරේහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සනසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන සතරම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පිළිතුර සමට සම්මා සම්බුදු සරණයි.